තියෙනවා. මට තියෙනවා. මට සැප සම්පත් තියෙනවා. මට සල්ලි මට මට ඔක්කොම තියෙනවා වෙලා. මම ඉන්නවා. මට මට ලෙඩක් නැහැ. මම මෙහෙම නිත්‍යයෙන් මැරෙන්නේ නැහැ. මම හරි ශක්තිවන්ත. ඔය වචන කියනකොටම අපිට පේන්නේ බාහිරින් බලන් ඉන්නකොට මේක පුදුම දුගතයක නෝ මැරුණොත්. මොකද මේ හැම එන සිතක්ම පහළ වෙන්නේ මේ මේ සංඥා. ඒකට අපිට කවුරුත් කියන්න ඕනේ නැහැ මෙයා දුගතියට යනවා කියලා. අපිට පේනවනේ මෙයා මේ හිත පරාවම ගලන්නේ මෙහෙමනම් මෙයා කොහෙද අන්න එහෙම දැනෙනව නේද ස්වාමීන් වහන්සේ මිනිසුත් එක්ක කතා කරනකොට දැනෙනවා ඒ පරිචිත විඥාන ඥානෙත් එනවා මෙතන දක්කරමේ ඥානෙ කියන්නේ දැනෙන එක ඒ කියන්නේ එකක් ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ ඔබතුමා කියනවා වගේ ඔය ඔය කම්පණය වෙන ස්වභාවය දැනෙනවා කියන්නේ ආසවක්ඛ්‍යා ඥානෙ ඒක ඥානෙ මේ සංඥාවෙන් තමයි මේ ඔක්කොම දෙන්නේ ඔය හොඳට දැන් මේක අවබෝධයෙන් ගන්න ඕනි මේක බොරුවක් නෙමෙයි බොරු දහමක් නෙමෙයි මේක සත්‍ය ධර්මයක් ඒ කාන්තයි අපි ඒක අපි ඒක හොඳින් මේක නැත්තම් එහෙම කියන්නේ කාටවත් අපිට එහෙම අපිට අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට මේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් මේක Tamanටම සාන්දිටික වෙන්නේ මේක කාටවත් කියන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි Tamanගෙම තමයි නිදහස් වීම Tamanගෙම මිදීම Tamanගේ අතේමයි තියෙන්නේ මේක එක මේ මේ ආස්වාද ආදීනෝ නිස්සරණ දකිනවා කියන්නේ ඕකම තමයි Taman ආස්වාදයක් විඳිනවද කියලා දකිනවා ඒකේ ආදීනෝ දකිනවා ඒකේ ආත්මේ ගියොත් මොකද වෙන්නේ කියලා දකිනවා ඒක දැකලා මිදෙනවා නිස්සාරණට එනවා. සත්‍ය දැකලා එතනින් ඒ ඕනකම ඇති වෙනවා. ඒ කියන්නේ මුඤ්ඤුතු කම්මිතා ඥානය කියන්නේ මිදෙන්න ඕනේ කියන ඥානය ඇති වෙන්නේ ආදීනවනු පස්සනා ඥානය තියෙනවා නම් පමණයි. ওই දස ඥානවල තියෙනවා. මිදෙන්න ඕනේ කිය හැඟීමක් නැත්තම් එයා මුඤ්ඤුතු කම්මිතා ඥානෙ නෑ. ඒ මිදෙන්න ඕනේ කියන හැඟීම ඇති වෙන්නේ සත්‍ය දැක දර්ශනේ දැක්කොත් බුද්ධ දර්ශනාවබෝධයෙන්මයි. ඒකයි සත්‍ය ඥානයේ තියෙන වැදගත්කම. සෝතාපන්න වෙන්නේ සත්‍ය ඥානය කියන්නේත් ඒකයි. එයාටයි ආදීනවනුපස්සන ඥානෙ තියෙන්නේ. ඒ කියන්නේ එයා ඒක ආය යන්නේ මේක පිනවන්න. සාමේ සුවිනෙය ගේදන් කියන තැනට එන්නේ එතනින්. ඒකයි සත්තට්ටාන කුසල සූත්‍රයේ පෙන්වන්නේ බුදුන් වහන්සේ සමුදයන්ත අත්තගමයන්ච කියන එක. හැබැයි අත්තගමයන්ච කියන එක මේ එන අරමුණ මේ එන අරමුණ ඒ කියන්නේ Tamanටම දැනෙනවා මිදුනද කියන. මිදුන කියන්නේ අරමුණ නැති වෙන එක නෙමෙයි. ඔය දෙකක්. ඒ අරමුණ මිදෙන්න නම් තමට දැනෙන්න ඕනේ මිදුණා කියන්නේ. නැත්නම් උපදාන වෙනවා. ඒ කියන්නේ අපි ඒක අපිට දැක්කේ නැහැ කියන්නේ අරමුණ අරමුණ දැක්කේ නැතුව නැති වෙන්න පුළුවන්. ඔව්. අන්න එහෙම උනොත් ඒක උපදාන වුණු බව තමන්ට දැනෙන්න ඕනේ. එතන තුලත් හැබැයි ඒකෙන් මිදීමක් තියෙනවා. ඒක පස්ව හරි දකින්න නම් මිදීමක් තියෙනවා. ඔව් ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මිදෙන්න වෙලා නැහැ වුණාට. ඒක ඒක මේකම තමයි උපදාන උපාදානස්කන්ධයේ උදේවය දකින්න සීලය කියන්නේ. ඒ කියන්නේ උපාදාන උපා මට එතන උපාදාන වුණා සමන්නන්ද? ඔව්. අර වෙහසක් අරගෙන නැතුව ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙලා කියලා මට එහෙම දැනෙනවා. ඒක හොඳයි. හැබැයි හොඳට දැන් ඔබතුමා දන්නවා નિરાයාසයෙන් හැම එකම සිද්ධ වෙන්නේ නැහැ. නෑ නෑ නෑ. ඔබතුමා අර කිව්වා වගේ අර අර WhatsApp එකේ දාන්න යනකොට નિરાයාසයෙන් වෙලා නැහැ. ඔව් එතකොට ඒව ගැන හොඳ අවබෝධකින් යන්න ඕනේ. එතකොට තමන් දැනගන්න තමන් දැනගන්න තමන්ගේ දුර්වල තැන ඒක ආත්ම සංඥාව එන ඒක ඒ කියන්නේ හැමෝටම එක දේ එන්නේ නැහැ. ඔබතුමා WhatsApp ඒවා දාන්නේ නැහැ. ඒ කෙනාට කෙනාට මේක සාන්දිටිකයි. හදපු පාරු නෑ මහණුයි කියලා කියන්නේත් ඒකයි. මහානගේ හදපු පාරු නෑ කියන්න හේතුව තමයි එයා <laughs> එයාට ආభాසෙ තියෙන ඒවට උරුපුරුදුත් එක්ක යන්නේ. යන්නේ යන්නේ. ඒකයි අජිරවලන් කියලා සුදුරෙදි කෑල්ල තුල්ලපන්තකට දුන්නට තව එක්කෙනෙකුට පුදුනාසෙ දෙන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඔව් තව එක්කෙනෙකුට කිව්වට අත්තිමස්මින් කායේ කේසාලෝම නකදන්ත තතෝ කියලා තව එක්කෙනෙකුට ඒක කියන්නේ නැහැ. එයා අම්බලිට්ටිකාවාද ඒක වගේ ඒවා කියනවා මේ මේ කන්නාඩි දකින්න මේක මේක බිම්බයක් කියලා මහණෙනි කියලා කියනවා. එතකොට අරක මෙයාට ගැලපෙන්නේ මේක මෙයාට ඒ ඒ අවස්ථාව අනුව ඉදිරිපත් කරන බවත් අපිට පේයි. කෙනා කෙනාගේ හැටියට. කෙනා කෙනාට ගැලපෙන ධර්මයක් තමයි දෙන්නේ. මොකද කෙනෙක් භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. උපා එයා කමතේ බැහැගෙන ඉන්න කෙනෙක් නම් එයාට දෙනවා ඒ පැත්තෙන් යන එකක් ගැලවිලා යනවා. ඔහු බුදුන් වහන්සේ ඒ ඒ වගේ කෙනෙකුට තමයි දෙන්නේ අර ඔය ඔය ඔය පෙන්නලා තියෙන අපි සමහර කමටහන් දැක්කම අපිට තේරෙනවා. එයා අනිවාර්යයෙන්ම එක්කෝ ජටිලියෝ නිගණ්ඨයෝ ගොඩක් ලාට බුදුහාමුදුරුවෝ කොහොමද එන්නේ. ඔව් ඒක කියව කළා හිරවිච්චා එන්නේ. එයාට තමයි ඒව දෙන්නේ. බාවාරි බ්‍රහ්මණයා එන්නේ එකක් ඔළුව උල් කරගෙන ගෝලියෝ ටිකේ වුණා පෙරහැර වගේ බාවාරි බ්‍රහ්මණයාගේ අර හිස හිස් බුදුන හත් කඩකට පැවෙන්න කියලා සාපයක් කරයි කියලා අන්තිම බුදුන් වහන්සේ එතර පෙන්වන්නේ ධර්මයේ. අර සාපේ කළා තියෙන සමහරට වෙනින් මොනවා හරි මහා අමුතු විදිහට හිතාගෙන එයා මේ ධර්මය අවබෝධ වෙලා සාප කරන්නේ නැහනේ. එයා මිත්‍යා දෘෂ්ටියනේ සාප කරලා තියෙන්නේ. නමුත් බුදුන් වහන්සේ කමඨහනක් දෙනවා එයාට නිවන් දකින්න. ඒ බුදුන් වහන්සේ ගාවට එන්නේ කවුද? බුදුන් වහන්සේ ඒක අරවනවා නිවන් මාර්ගේ. මාර්ගය. ඔව් අර රජවරු මොනවද ගෑනු කෙනෙක් හොයනකොට බුදුන් වහන්සේ අනුන් හොයනවද තමන් ගැන බලාගන්නකොට කියලා හොයන දෙයක් කරන්නේ. ඉතරයිනි කියන්නේ. ඔව් නාග පොඩියක් නන්දට පාත්‍රයේ ගියදලා කියන මේක <laughs> පොඩ්ඩක් ජේතවනාරාමයට ජේතවනාරාමයට අරන් ආවට පස්සේ පෙන්නන්නේ වෙනින් ඒවා. ඒක කතාවේ පෙන්වන්නත් පුළුවන්. දැන් අපිටත් පුළුවන් කතාවේ පෙන්වන්න ගෑනු රූපවල. ඔව්. ඔය එක එක ඒවා කිව්වහම සමහර කොල්ලෝ රැවටෙනවා. රැවටෙනවා මේ මේ දැන් ඔය කියන දැන් ටීවී එකට ඔය කතා කරනවා දැක්කම සමහර මිනිස්සුගේ රාගය ඇවිස්සෙනවා. කතා කරන ඒවාට ඇහිලා රාගය ඇවිස්සෙනවා කියන්නේ බුදුන් වහන්සේ එතකොට වහපු අපිට පේනවා. මවන්න පුළුවන්. මවන්නේ මැවෙන්නේ එයාගේ හිතේනේ. මම දැන් මවන එක පේන්නේ නැහනේ හැමෝටම. දැන් දැන් ඔබතුමා කාත් එක්ක හරි ගමනක් යනවා. ඒ මිනිහා හොඳටම බය යනවා මහරෑ. ඔබතුමා යනවා කිසිම බයක් නැතුව ධර්මයට අවබෝධ කරගෙන මහරෑ යත් එක අනාස්සේ අරයා කියනවා මේ මට මෙන්න මෙහෙම පේනවා කියලා. පිස්සු කියන. එතකොට බලනකොට මෙහා මේ බයේ ගැයි ගැයි අර ගස්වල අපේ ඉන්නේ ඒවයි කුලකට සද්දයි ඒවා ගැට ගහගෙන මෙහා මෙලින් විකාරවල ඉන්නවා. <laughs> දැන් බලන්න මෙහෙම මේව මොකක් කරන්නේ මේ ඔක්කොම හිතේම මේ මනසේ තියෙන එක. ඒතර තමයි ඉන්දියා බල්ල කෙනාට ඕක පේන්නේ නැහැ. අර කේ බල්ල කාට පේනවා. ආ අන්න ඒකයි තියෙන්නේ. දැන් අපි දැන් ධර්මය ගැන කතා කරනවා ස්වාමීන් වහන්සේ. එහෙමත් එහෙමයි. මගේ සමාජයකින් මම අපි කතා කරනකොට මේව කරන මම ගැටෙනවා මෙහෙමයි කියලා එහෙම එහෙම කියනවා. හැබැයි හැම තැනම සිය පිහිටගෙන යන්නේ ඔබතුමා දිනු තැනක් අපිට පේනවා. ඔබතුමාත් එක්ක මේ මේ දීර්ඝ කාලයක් කතා කිරීම තුළ හොඳ අවබෝධයක් අපිට ඔබතුමා ගැනත් ලැබුණා. ඒ නිසා තමයි මෙහෙම පැහැදිලි කර කර යන්නේ. ප්‍රතිපදාවට ඔබතුමා සුදුසුයි කියලා අපිට වැටහුණා. එතකොට අපිට තේරුණා ප්‍රතිපදාව ගැන මේ තව ටිකක් හොඳින් පැහැදිලි කරන්න ඕනි කියලා. ඒක නිසා අපි හිතමු මොකද නියත සුගති පරායනයි කියන්නේ ඔබතුමා ඇත්තටම මේ නැවත දැන් සතෙක්ගේ කලලේ සකස් වුණොත් මොකද වෙන්නේ? ඔව්. ඔබතුමා හිතන්නේ දැන් මේ දැන් මේ මොහොතේ හරි මේ මේ මේ මේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා ආලියම යන්නේ. දැන් මේ වෙලාවේ සමහර අය ගොරෝ ගොරෝ නිදි ඇති නේද? දැන් මේ වගේ වෙලාවක ඔබතුමා කොයිතරම් වීරියක් තියෙනවද? ඔබතුමාගේ මුදල් වියදම් වෙන්නේ. එතකොට අත්‍තරම මේ කල්‍යාණ මිත්‍රයෙක් විදිහට අපි ගාව කොයිතරම් වේගයක් කරනවා. ඔබතුමාට දැන් අපි දවසකට කී දෙනෙක් එක්ක කතා කරනවා කියලා. ඔව්. එතකොට අපිට කොච්චර වෙහසක් දැනෙන්න ඕනද? අපිට වෙහසක් නැත්තේ අපි දකිනවා මේ මේ හරියට කුඩු මේ කොයි මොහොතේ හරි මොකක් හරි ඒක මොනවා හරි කරන එක සාමාන්‍ය දෙයක් නේ. ඒක මේ මේ යහපත අපි දන්නවා. ඒ යහපත මේ ශරීර කුඩ ඕනම් කොයි මොහොතේ කොතර තිබත් මොහොත විතරයිනේ. ඒ මොහොත මොහොත විතරයිනේ. ඒ මොහොත යහපත් ක්‍රියාව තමයි තව කෙනෙක්ට මේ මොහොතට අවදි කරන්නේ. ඒ යහපත් ක්‍රියාව තමයි මේ කරන්නේ. ඒකට වෙහසක් දැනෙන්නේ ඒකට හේතුව මොහොත විතරයි කියලා මම එන්නේ. මගේ මේ ශරීරය දැන් හරි සෑල් වෙලා ගිහිලා තියෙනවා. ඒක දැනෙනකොට මොකද ඔබතුමා ඇත්තටම අර දැන් මේවා ටික නොහා අදුතරමේ හුස්මය ගියා ගැනත් අපරාධ. මෝ මේ අන්තිම හිතාගෙන ඉන්නවා මැරෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ හිතාගෙන ඉන්නවනේ. ඔය ඒවත් එක්කලානේ මේ අපි මේ මහා මේ අභ්‍යන්තරේ මෙතන වර්ණ වර්ණ ශබ්ද ගන්ධ නෙමෙයි. අපි හැමතිස්සෙම කියන දෙයක් තියෙනවා ඔබතුමා ඒක හොඳට ඉන්ඩිකේට් කරන්න. ඒ කියන්නේ වර්ණ ගන්ධ ශබ්ද රස නෙමෙයි. මේක යට මේ යන්නේ අපේ මේ විශ්ව විශ්වාස ඒ කියන්නේ අපි එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. මේ ති න්‍යායක් ඇතුලේ කතාවක් මේ යන්නේ විසදගෙන. මේක ඒකයි කියන්නේ මහා ගෝර සසරක අවසානයක් කියලා. මේ විශාල කතාව විසදන්නේ. මේ මහා සසරක තිත තියන්න යන්නේ. ඒක මේ සංඥාව සකස් වේ සකස් වේ සකස් වේ මේ අන එක මේ මොකද්දෝ හේතුවකට මේ මොහොතේ ඒක අවසානය කරන්න යනවා. මේ ආත්ම කතාවක් නෙමෙයි මේ මේ ආත්ම කතාවකුත් නෙමෙයි මේ සංඥාව සකස් වෙනකන් නවත්තන්න යනවා සකස් වෙවි යන සංඥාවක් ඒ කියන්නේ විශාල මේ කතාවක් මේක තියෙන්නේ ඒකයි බුදුන් වහන්සේ පෙන්වන්නේ සාර අසංකීය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඔය පුදුම ඒවා ඔව් ඒකනේ ඒවා කියන්න හේතුව මේ කල්පලක්ෂයක් පෙරම් පුරනකන් නෙමෙයි මේ සංඥාවේ ඒකනේ පද්ද වෛරේ පෙන්නන්නේ සංඥාව දිගට ගලන හැටිනේ. ඒවට කතා වස්තු දාලා පෙන්නවනේ ගිය ආත්මේ නැන්දා මේ ආත්මේ දුව මේ ආත්මේ ඊගාවාත්මේ ආච්චි ආච්චි අන්තිමව ගෑනු ආත්ම ගෑනු ආත්ම වෙන හැටි ඒ සංඥාව සකස් වෙන හැටි අන්තිමව පේනවාට බෙලි කැපෙන මේ එළුව ආත්ම 500ක් බෙලි කැපෙන්නේ ඔව් මේ පේනනේ එළුවට එන්නේ එළු සංඥාව ඔව් එළුව දන්නේ එළුව ගැන විතරයි එළුවට හැමතිස්සෙම මතක් වෙන්නේ එළුවෙක් ගැනමයි අඬු කරන්නේ එළුව වැඩියම එළුවෙක් එක්ක දැන් බලන්නකෝ පූසා රණ්ඩු කරන්නේ තවත් පූසෙක් එක්කනේ. ඔව්. ඒ ඇයි ඒ? බල්ලා රණ්ඩු කරන්නේ තවත් බල්ලෙක් එක්කනේ. ඇයි ඒ? ඔව්. උන් තියෙන පළු සංඥාව. ඒක බල්ලෙක් කියලා උපදින්නේ. මොකද මරණ කොටත් අනිත් බල්ල ගැන හිතන්නේ. ඒක පණුව හැමරිස පණුවෙක් ගැන. පණුවට දැනෙන්නේ තවත් පණුවෙක් ගැන. ඒකයි නිරේින නිරිසතා නිරසත ගැන විතරයි දන්නේ. එයා දන්නේ රතු පාට ගින්දර වලලු මේ උණු පිච්චෙන ඒවා ඒවා මැද්දේ ලෝකයක්. ඊව මැද්දෙම යන්නේ සෑහෙන කාල. ඒ සංඥාව සංඥාව කියන්නේ මේ සංඥාව කියන්නේ සකස් වෙන ඒ කියන්නේ සකස් වෙන එක මිසක් තියෙන එකක් නෙමෙයි. ඒක නිකන් තරංගේ වගේ. දැන් මේ සිරස අල්ලනවා වගේ. ඔව්. දැන් සිරස අල්ලන එක කොහෙන්ද නවත්තන්න පුළුවන්? සිරස කොතනින්ද නවත්තන්න පුළුවන්? ඔව්. කොතනින්ද නවත්තන්න පුළුවන්? අර බලුවාත්මේ පුළුවන් ද නවත්තන්න? අර අර අර තියෙන පණුවාත්මේ නවත්තන්න පුළුවන්. ඒ ආත්මවල කොච්චර අර අනිත් තැන්වල තිරසහුව වෙනවා වගේ. මේක මනුස්සාත්මයෙන් තමයි නවත්තන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්ම. සිරස නවත්තන්න පුළුවන් සිරස හදන තැනින්ම. මේක මනුස්සාත්මයෙන් මේක ඔක්කොම දකින්නත් පුළුවන්, හදන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්. ඔව්. දැන් වැටේ. ඔව්. ඒක තමයි අර අන්දේ අර කලුවරේ කාමරයක් ඇතුලේ කළුවර කාමරයක් ඇතුලේ ලයි ස්විච් එක හොයනවා වගේ තමයි අර භවකතර යන්නේ. නමුත් ස්විච් එක හම්බ වෙන එක තමයි මනුස්සාත්මය. මනුස්සාත්මයටත් ඇවිල්ලා ස්විච් එක දැම්මේ නැත්තම් දැම්මොත් යාට <laughs> විද්‍යාලෝකේ පහළ වෙනවා සේරම පෙන්න ගන්නවා ඇත්ත. මොනවද මේ තියෙන්නේ කියලා. නැත්තම් එයා අන්ධෙක් වගේ ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන අන්ධෙක් වගේ අර කලුවර කාමරයේ ස්විච් එක හම්බ වෙන්නේ නැහැ කියන එකයි. භවකතර යනවා කියන්නේ බිත්තිය වටේ ඇවිදිනවා. ආ. ස්විච් එක හම්බ වෙන්නේ මනුස්ස ආත්මයක් ලැබුණොත් පමණයි. හැබැයි ඒකෙදි ස්විච් එක දාන්න නැහැ කියන්නේ. ඒකනේ. ඔන්නෝක තමයි බුදු දහමසේ පැහැදිලි කරන්නේ. ඒකයි ඔය කනකැස් බෑවෙක් වියසිදුරෙන් අහස් දකින්න තරම් දුර්ලභකමක් පෙන්නන්නේ දුර්ලභං සන සම්පatti. මේ සන සම්පත්තිය දකින්න එක මහා දුර්ලභ කාරණයක් කියලා. දුර්ලභ මනුස්සත්තා මේ මනුස්ස භාග මහා දුර්ලභ කාරණයක් විදිහට දුර්ලභ සද්ධම්ම ශ්‍රවණ. මේ දුර්ලභ කාරණාව ගැන බුදුන් වහන්සේ පෙන්නකොට අපි මේක නොහිතනවනම් මේක ඇතුළට හේතුව තමයි මේක මේ මේක මේ වර්ණගන්ධ රස නෙමෙයි. මෙන්න මේ සංඥා සුකුම වෙන එකයි. ඒක අපි නිතරම කියන්න හේතුව ඒක. ඒ කියන්නේ මේ අපිට මේ රහස පේනවා. අපිට මේකේ රහසක් තියෙනවා. ඒ රහස මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු පින්දාම් කාන්නේ බාහිරින්. එහෙම නෙමෙයි. මිනිස්සු ඒකත් දැන් අර අනිත් ආගම් වල වගේ දෙයියෝ ලෝක මවලා තියෙන දෙයියන්ට ඕන විදිහට ඔක්කොම <laughs> දෙයියෝ ගාවට යන්න කියලා හිතන් ඉන්නවා. ඒකත් දැන් ඉන්නවා මේ මේ මිනිස්සුත් දැන් මේ බෞද්ධයා බෞද්ධයාට කොහොමද එහෙම දෙයක් තියෙන්නේ? බෞද්ධයාට ඒගොල්ලන්ට නිවනක් නැහනේ. ඒගොල්ලන්ට හිතින් මිදෙන කතාවක් නැහනේ. ඒගොල්ලන්ට තියෙන්නේ ඔය ඔය දෘෂ්ටිය විතරයි. ඒ දෘෂ්ටිය දැම්මොත් මොකද වෙන්නේ මේකට? ඒකනේ. දැන් කෝ නිවන? නෝ දැන් කකුල් දෙක දෙපැත්තට දාගත්තා අන්තිමටම නිවන මතක් කරන එක වෙලාවකට තවත් කතාවක් මතක් වෙනවා ආරේ යනවා කියලා ඊට පස්සේ මතක් කරනවා නෑ මේක ඊට වැඩිය හොඳයි මේකට අර ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා බලනකොට ආයේ මේක ඔක්කොම මොනවා කරත් අන්තිමටම ධර්මයේ තමයි අන්තිමටම ධර්ම දානේ උතුම් කියලා ඊට පස්සේ බලනකොට නිවන පැත්තට හැරෙනවා ඊට පස්සේ ආයි බලනකොට නෑ ඊට වැඩිය හොඳයි දිව්‍ය ලෝක යනවා කියලා අන්න ඊට පස්සේ මේ පිස්සුවක් නටන්නේ <laughs> මේ මේ මේ එහෙමනම් ඒකට ඒ ආගමට කියනනම් ඉවරයි ඔව් ඒක ලේසියෙන් ඔන්න මෝහණය කරනවා මෝහණය කළා සංඥාවක් දෙනවා ඒ සංඥාව ගැට කරනවා ඕකනේ කරන්නේ ගැට ගන්නවා ගැට ගහලා කොහොමද සංඥාව මරනකොට දෙන්න බලනවා ආ ඊට පස්සේ අර හිඟ ඇතුලේ ඉන්නවා හිර වෙලා ඉන්නවා ඒ දෘෂ්ටිය ගැට ගන්න එක තමයි කරන්නේ කරන්නේ ඉතින් ඒකද කරන්න ඕනේ බුදුනාථේක අනුමත කරන්නේ නැහැ. ඒකයි භවයේ චුට්ටක්වත් පතන්නේ නැහැ මාන්නේ අසුරි චුට්ටක් තිබ්බත් ගතයි කියන්නේ. කියන්නේ නලයි කියන්නේ. ඒකයි. භවයේ තමයි මෙතන නැත්තම් මේ බෞද්ධ කියන වචනය මොකටද? ඔව් ඒකනේ භව නිරුද්ධ කරන්නේ. භව නිරෝධයක් නැත්තම් මොකද්ද මේකේ තේරුම? ඒකනේ. අපි ඒ ගම එයා ගමට ගියාම යෝනයි. හ්ම්. ඉතින් ඒක තියෙන දෘෂ්ටියක් මොකක් හරි ගැට ගන්න ඒක හොදට කරතේ. ඒක කරන මෝහණය කරන එක. මෝහණය කළා ලොකුවට හදලා ඇතුළට දාලා රද්ද දාලා අරක මෝහණය කළා මේ දෙයියෝ වැව්වයි කියලා මේ මේ ඔබ තනිකර කියන්නේ එහෙමයි. සියල්ලටත් දෙවියෝ කියලානේ කියන්නේ. දෙවියන් <laughs> වහන්සේ සියල්ල දන්නාසේක. දන්නාසේක. මම මුකුත් නොදන්නාසේක. මම මෝඩෙක් කියලා <laughs> කියන එතනම. කියලා කියනවා අර සියල්ල දන්නා කෙනා ගාවට ගැත්තෙක් වෙනවා කියලා. ඔව්. හැමදාම කියනවා ඊට පස්සේ ඒක තමයි ඊට පස්සේ ඒක කොහොම හරි ගැට ගන්න ක්‍රමය බලන්න දුස්ති. පුදුම මෝහයක් කියලා. ඒ මෝහනේ කියලා අන්තිමට මනෝවිද්‍යාව කියලා හදාගෙන දිගටම මෝහනේ. ඒ තනිකර මෝහනයක් ස්වාමීන් වහන්සේ කරන්නේ ගීතිකා කියන්නේ තනිකර ඒක ඒ කියන්නේ මෝහනයක් කරන්නේ කලක් නැහැ ඒක අපි ඒකගේ එයාට ඒ නමුත් එක්කිනා හරේ සත්‍ය අවබෝධ කරගන්න කෙනෙකුට මේ කතාව කියමු මොකද අපේ මිනිස්සය කියලානේ දකින්නේ ඒගොල්ලන්ට ඒක දරා ගන්න බෑ මොකද ඒගොල්ලෝ ඒකේ දෘෂ්ටිය ගොඩක් අදින් ඉන්නකොට ඒගොල්ලෝ අසරණ වෙනවා ඉතින් ඒ මිනිස්සු තමයි පව් කියලා තමයි හිතෙන්නේ මොකද අපි දකින්නේ අසරණ කෙනා අසරණයිනේ එයාට එයාට ටික ටික එයා එයයි හැරෙන්න ඕනේ. අපි අපිට ඒක එහෙම අදහස් නැහැ. අපිට මේ මනුස්සයා hina වෙලා ඉන්න එක නැති කරන්න ඕන කමක් අපිට නැහැ. නැහැනේ මේ වන්නේ ඒ මොනස hinaවලා ඉන්නවනේ දැන් ඒක නැති කරන්නේ ඉන්නවනේ නේද ඒක නැති කරන්නේ බෑනේ අපිට යක් යක් හැමැත්තෙම මොකද්දෝ දෙයක් හොයාගෙන ආවිලා සත්‍ය හොයන එක වෙනවා එතකොට කියලා දෙන්න වෙනම දෙයක් එයා එයාගේ ආගේ අන්තිමටම ඒ මනුස්සයාට දෙන්නේ වෙනස ඒ මනුස්සයාට දැනෙන සංඥා වෙනස් ඒ මනුස්සයාට ඒක අපි එතකොට වරදක් කරාවේ. ඔව් අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ. දැන් අපි සතුටෙන් ඉන්නවට අකමැතිද කියන ප්‍රශ්නේ නේද එතකොට? ඒ ඔව්. හ්ම්. එතන මොනවා හරි එයාලගේ ඒ ඒක ආකල්පමේ ප්‍රශ්නයක්. නමුත් බුදුන් වහන්සේගේ යුතුයකම බුදුන් වහන්සේ එන හැමතැනම පෙන්නනවා ඒක. බුදුන් වහන්සේ ඇත්තටම ඒ ජටිලෝ නිගණ්ඨය වුණා බුදුන් වහන්සේ ඍජුවම ප්‍රකාශ කරනවා. බුදුන් වහන්සේගෙන් ඇහුවොත් කියනවා. නැත්නම් බුදුන් වහන්සේට දැනුනොත් මෙයා මේකට සුදුසුයි කියලා බුදුන් වහන්සේ ඒක පෙන්වනවා. බුදුන් වහන්සේ කොහොමද වෙන්නේ? බුදුන් වහන්සේ අර අපිට වැටහෙනවා මොකද බුදුන් වහන්සේ සමාජයේ තිබුණු දේවල් තමයි ඔය බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ ඔක්කොම ඔය ඇවිල්ලා ඔය බ්‍රහ්ම ලෝකවල රූප රූපාවචර බ්‍රහ්ම ලෝකවල නම් ටික ඒ බ්‍රාහ්මණයෝ කියපු නම්මයි. බ්‍රාහ්මණ නම් තියෙන්නේ. එතකොට බ්‍රාහ්මණ නම් බුදුන් වහන්සේ වෙනස් කරන්නේ නැතුව හිටියයිද කියන බලනකොට අපිටත් වැටෙන්නේ. මොකද මේගොල්ලන්ට ඕනේ සුගතියක්. බුදුහන්සේට ඕනේ සුගතියක් තියනවා කියලා පෙන්වන්නමයි. ඔව්. නම් එක්කලා ගැටෙන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවනේ. විය ප්‍රශ්න වෙනවා. දැන් ස්වාමීනි මෙහෙම කරොත් එහෙම මෙහෙම බ්‍රහ්ම ලෝකෙට යනවද? ඔව්. බුදුන් වහන්සේට සුගතියට යන බවනේ පේනනවා. සුගතියක් තියෙන බව පෙන්වන්න ඕනේ. එතකොට මේ සුගතියට හේතුවකට සම්මුති නම් ටික මකන්න බෑ ලේසියෙන්. මේවම ගන්න බෑ. රහක්මනේ. හැබැයි මේගොල්ලන්ට අරූප ලෝකවල නම් තිබුණේ නැහැ. ධානවල නම්ම තිබ්බා. ධානවල එතනින් කියලා පෙන්නවා. ඊට යටින් පෙන්නවා අර බ්‍රාහ්මණය ටික හිටපු ලෝක ටික. ඔව්. ඒක ටික පෙන්නලා ඒක අරූප ලෝක ටික කළා. ධානම් ටිකව දාලා යටින් එන ධානම්ම දාන්න තිබ්බා. හැබැයි ඒක කරන්න බෑ. මේගොල්ලෝ මේගොල්ලන්ට යන්නේ මන් නැතිනෝ මේගොල්ලෝ හිටපු තැනින් ඒගොල්ලන් එතනම සුගතිය විදියටම පෙන්නවා. සුගතිය මේක වචන ටිකක්නේ. සුගතියක්නේ තියෙන්නේ. වචන කියලා දාගත්තේ වනේ. දාගත්තේ. ඔකට වෙන එකක් දැම්මත් ඕක ඉතින් සුගතියක් විතරයි නෙවෙයි ඉතුරු වෙන්නේ. දාගෙන ඉන්න නම වැඩක් නැහැනේ. මෙතන මේ දේ කරොත් දැන් බුදුන් වහන්සේම කියනවානේ මේ මේ ප්‍රතිපදාව මේ බුදුන් වහන්සේට ඕන උනේ අර සංඥාව සුකුම කරන්නනේ. සංඥාව මේ හැමෝගෙම මේ මේ තියෙන කම්පන රාග දේශ මොහ තුනී කරන්නනේ ඕන ඕනේ. මේ රාග දේශ මොහොනේ ඒ කියන්නේ බාහිරට දෙයක් ඇලෙනවා නම් රාගේ, ගැටෙනවා නම් දේශේ. බාහිර පොතක් බොත් ඒ පොතට ඇලෙනවා එක්ක ගැටෙනවා. එතකොට කර්ම විශේෂ පෙන්වන්නේ. ඇලෙනවා නම් රාගේ, ගැටෙනවා නම් දේශේ. මේ රාග දේශ මොහ තුනී වෙනවා නම් එතන පෙන්වන සුගතිය. ඒකයි මෙතන තුන්සිත පහදවා පින්දහම් කරන හැටි ඉද බික්කවේ බික්කු මේ ශාසනය පෙන්නනවා. පෙන්නනවා. ඒ වගේම කර්ම විශයක් පෙන්නනවා. ඒ කර්ම විශය අනුව මේ හැම දෙයකටම හේතුවක් පෙන්නනවා. මෙහෙම කරොත් මෙහෙම වෙනවා. හොඳ දෙයක් කරොත් හොඳ දරනවා. නරක කරොත් එතකොට එතකොට මේ මේ මේ සාමාන්‍යයෙන් බුදුන් වහන්සේ අපිට බුදු සමයට ගියාම පේනවා ඊට කලිනුත් ඒ ඒක සිද්ධාර්ථ කුමාරයාගේ කාලෙත් ඒ ඒ අදහස තිබිලා තියෙනවා. හොඳ දෙයක් කරොත් හොඳ තැනක ඉන්නවා නරක දෙයක් කරොත් නරක තැනක ඕක අන්ත එකකයි තියෙන්නේ. කර්ම විශේෂය තියෙන්නේ. බුදුන් වහන්සේ ලෝකේ කරන්නේ හේතුඵල ධහම. ඒකේ තියෙන්නේ හේතුඵල ධහමේ එහෙම දෙයක් නෑ අන්ත දෙකක් නෑ. නමුත් ඔක්කොම එන්නේ කර්ම විශේෂෙන්නේ. මේ මේ මෙතනින් එපා එන්න. අවිද්‍යාව භූපේනේ සිද්ධාර්ථ කුමාරයාත් ඉපදුනේ. හේතුඵල ධහම තියෙන තැනනේ. මේ මේ කර්ම විශේෂය තියෙන තැනනේ. එතකොට මේක මේක මේක දැන් මේක දැන් සංඥාව නැවත සකස් වෙනවා උපදිනවා කියලා කියන්නේ කොහොමද? නැත්නම් උත්තේජයට එනවනේ. දැන් ඕන කාලා බීලා ඉන්න පුළුවන්. දැන් මරණට පස්සේ ඉවරයි කියන්න පුළුවන්. දැන් මේක ඇත්ත පෙන්වන්නේ කොහොමද? දැන් සංඥාව එක්කෝ මේක මේක සංඥාව ගොරෝසු වෙන එක යන බව දැන් මේක ජෝනින් දකින්නවනේ බුදුන් වහන්සේ. මෙතන ආත්ම කතාවක් නැහැ. මෙතන තියෙන මේ සංඥා සකස් වෙන කරකන්නේ බුදුන් වහන්සේ දැන් මේක දකින්නවනේ. දේශින් දකින්නවා කියන්නේ මේක මේක ඥානෙට අසු වෙනවානේ. දැන් මෙතන මෙන්න මේ සූත්‍රයේ යථාර්ථයක් තියෙනවානේ. ඔව්. දැන් යථාර්ථය දකින්නකොට පේනවානේ මේක භව කතරක් පේනවානේ. භව කතරක් හැදෙන්න හේතුව පේනවානේ මේ මේ සංඥාවයි කියන එක. ඔව්. සංඥා අபிසංකරණය සංඥා නිරෝධකුයි පේනවානේ. එතකොට මේක තණ්හාව කියලා ගන්නෙත් ඕකම තමයි. තණ්හාව කියලා ගන්නෙ සංඥාව කියලා ගන්නෙ රාග දේශමෝ කියලා ගන්නෙ සංඥාව කම්පන චංචල දෙක තමයි සංඥාව. කම්පන චංචල දෙක කියන්නේ රාග දේශ මොහ කියන්නේ තණ්හාවම තමයි. දැන් රාග දේශ මොහොතනේ තණ්හාවේ තියෙන්නේ. තණ්හාව රාග දේශ තණ්හාව තුනී වෙන තැන රාග දේශ මොහ තුනී වෙන්නේ. ඔව්. එතකොට බාහිර දෙයක් නැත්තම් රාග දේශ මොහ තුනී වෙනවනේ. ඔව්. එතකොට බාහිර දෙයක් නැහැ කියනකොටම බුදුන් වහන්සේ ඒකනේ කියන්නේ හිමාල පර්වතය වගේ ආශ්‍රව කියලා ෂේ වෙනවා කියලා සසර උපදින්න තිබුණා. සෝතාපන්න වෙනවා කියන්නේ ඔතන ඉන්නේ. සෝතාපන්න වෙනවා කියන්නේ එතනින් එතකොට කෙලිම කර්ම විශේෂයට එතනින්ම වැදිලා කෙලින්ම නිවන පැත්තට හැරෙනවානේ. ඒ ලෞකික භූමිය එතනින්ම නැති වෙලා ලෝකෝත්තර භූමියට එනවා. ආරෂ්ඨාංග මාර්ගයට එනවා. සම්මාදිට්ඨියට එනවා. සම්මාදිට්ඨියට එනකම් අවිද්‍යා භූමියනේ. මිත්‍යා දෘෂ්ටික භූමියනේ. සම්මාදිට්ඨියට එන්නේ මෙතන කෙලින්ම දැක්කොත් විතරයි. බාහිර දෙයක් නැහැ කියලා දැක්කොත් විතරයි සම්මා දිට්ඨිය වෙන්නේ. ඔව්. හිතේ දෙයක් නැහැ කියලා දකිනකොට එතරම් සම්මා දිට්ඨිය තියෙන්නේ. එතකම බාහිරයක් තියෙනකම් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ සතා සිව්පාව ඉන්න තැන ඉන්නේ. ඔව්. බා ලෝකේ ඇත්ත කරගෙන ඉන්නේ. ලෝකයක් තියෙනවා. තියෙන ලෝකේ තියෙද්දි මම මැරලා යනවා. එහෙම තමයි ඒකේ ඒක කතා ඒක එකපාරම කුඩු කරලා දානවා බුදුන් වහන්සේ කුඩු කරලා දාලා ගේනවා කෙලින්ම ලෝකෝත්තර භූමියට ලෞකික අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටික භූමිය කියලා පෙන්නනවා. පු탁ජනේ උම්මන්තකයෝ කියලා මේ පැත්තට දානවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මම ලෝකෝත්තර භූමියට යමක් කියයිද ලෞකික භූමියට අසත්‍යක් මේ. මහණෙනි මම ලෞකික භූමියට යමක් කියයිද ලෝකෝත්තර භූමියට අසත්‍යක් මේ. දෙපැත්තක් පෙන්නනවා. සම්මා දිට්ඨියත් මිත්‍යා දෘෂ්ටියත්. ඔව්. හැබැයි මිත්‍යා දෘෂ්ටික භූමියේ දෙයක් තියෙනවා කියලා හිතුවොත් විතරයි උපදින්නේ. ඒකයි මිත්‍යා දෘෂ්ටික භූමියේ තියෙන බාරකම්. ඒකයි සංඥාවේ දර්ශකය. සංඥාව කියන එක මේ මොහොතේමයි සකස් වෙන්නේ. මේ මොහොතේම දෙයක් තියෙනවා කියලා හිතුවොත් තමයි සංඥාව තියෙන්නේ. සංඥාව මේ එක දිගට තියෙන සංඥාවක් නෙමෙයි. සකස් වෙයි සකස් වෙයි ඇති වෙයි නැති වෙන ප්‍රවාහය තමයි තරංගය තමයි කියන්නේ. විදුලිය තරංගය ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් කියන්නේ. ඒකම තමයි එතකොට විඥානෙත් මේ මේ මොහොතේම තියෙනවා මේ මොහොතේම නැති වෙනවා කියන. හැබැයි මේ ලෝකය මේ බාහිර දෙයක් නැති බව දකිනකොටමයි දෙපැත්තටම බෙදෙන්නේ. කෙලිම ලෝකෝත්තර භූමියට එනවා. මිත්‍යා දෘෂ්ටික භූමිය අවිද්‍යා භූමිය බිඳ බාහිර දෙයක් නැති බව දකින්න. එතනයි මිත්‍යා දෘෂ්ටික භූමිය විතරයි උපදින්නේ මේ පැත්තේ උපදින්නේ නැති එක තියෙන්නේ. ඒකයි මේක නියත සම්බෝධි පරාර මේක මේ මේක ඒකයි අමරණීයයි මේක සදාතනික සෝයක් වෙන්නේ අර පැත්ත තියෙන ලෞකිකයේ තුල සංකතයේ තුල ඊතර තියෙන ඒ අමර සදාතනික දෙයක් නෙමෙයි මේ ලෞකික සැපේ ආයතන පිනවීම සැපේ ඊතර කාමයේ ඊතර තියෙන කම් සැප වස්තු කම් වස්තු කෙරෙහි යන සැපයක් අසකන දිවනාසය කියන ආයතන පිනවීමේ සැපේ ලෞකිකයි වෙන විදිහෙන් කියනවා නම් ලෝකෝත්තර භූමියේ තියෙන ලෝකෝත්තර භූමියේ තියෙන ලෞකික සැපයක් නෙමෙයි. ඒක තියෙන අර සම්පූර්ණම භවගාමි ගමනේ සමුදීලා භව නිරෝධයක් මේ ෂණය විතරයි. ෂණය තුල ෂණයක් නැහැ. ඒකයි සදාමරණීය කියන්නේ. ෂණය තුල ෂණයක් නැහැ. සදාමරණීය වෙච්ච දෙයක්වත් කෙනෙක්වත් නැහැ. එහෙම දෙයක්වත් නැහැ. මේ වචන වචන විතරයි. මෙතන තියෙන වචන ටිකක් විතරයි. මෙතන <laughs> බැලුම් බෝලේ උලන් ගියා වගේ වෙන්නේ. මෙතන මේ මෙතන එහෙම කිසිම දෙයක් හම් වෙන්නේ නැහැ. ඒ හම් වෙන්නේ නැත්කම්මයි සුවේ. ඒ කියන්නේ චිත්ත නියෝධයක්. චිත්ත විමුක්තියක් මේ තියෙන්නේ. චිත්ත කියන්නේ අර සංඥා විමුක්තිය. සංඥා නිරෝධයක්. ඔව්. සංඥා අபிසංකරණ නිරෝධයක් මේ තියෙන්නේ. මේකයි මෙතන මේ හැම වචනයක්ම කියනවා මෙතන කම්පන චංචල නැහැ අකෝප්ප චේත විමුක්තියක් අකම්පිතයි අටලෝ දහමින් කම්පාන වනකුනේ ලාභ අලාභ නිදා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැපදු ඒවා මුකුත් නැහැ මේ මොහොත තුල අකාලිකයි තුන් කාලයක් නැහැ අතීත අනාගත වර්තමාන කාලයක් නැහැ මේ මොකද්ද මේ ධම අකාලික ධම සාන්දිටික වෙන්නේ ධමක් අකා සාන්දිටිකෝ අකාලිකෝ එන්න බලන්න ඒ පස්සිකෝ ඕපනායකෝ පච්චුප්පන්න ධර්මය මේ මොහොතේ ඇති වෙන්නේ නැතිව ස්වභාවය දකින්න එකක්. හරි. දැන් මුළු දහමම දන්න ඔබතුමා. දැනුමක් තියෙනවා. දැනෙන පැත්තෙනුත් තියෙනවා. ඔබතුමා හොඳ ගමනක් ගියේ නැත්තම් ඔබතුමාගේ අන්තිම භාවයේ නොවුනොත් තමයි පුදුමයි. ඒකයි බුදුසසුන දේශනා කරන්නේ සබ්බ සංකාර සමතය. සියලු සංස්කාර සමතයයි. මෙතන සිතුවිලි එයාට නාම රූප නැහැ. නාම රූප තියෙන ලෞකික භූමිය. මෙතන ආර්ය භූමිය දැනෙන දැනීම් වල මුකුත් එහෙම නැහැ. නාම රූප නැහැ. උපරුජ්ජණය වෙනවා. ඒකයි විඥානං අනිදස්සනං අනන්තං සම්පතෝපව එත්ත ආපෝච පටවි තේජෝ වාය නගාරිත එත්ත දීගන්ත රස්සං අනාසුලං සු අනාතුලං සුභා සුභා එත්ත නාමංච රූපංච එසේස උපෝජ්ජති විඤ්ඤාතේන නිරෝධේන තේසං උපෝජ්ජති කියලා කියන්නේ මේවා ඉතින් ඔහොම කිව්වට තේරෙන්නේ නැහනේ ඔව් ඔව් හොඳට ඉතින් බැලුවාම ඕක කියන්නේ <laughs> හරි ප්‍රත්‍යක්ෂයක් තිබ්බා මට තනියම තනියම ප්‍රත්‍යක්ෂයක් තිබ්බා මේකේ. يعني මට මේ ගාම විශ්වාසයක් තිබ්බා. තවත් ඔබ වහන්සේට කතා කරාට පස්සේ මීට කලින් එක මේ ඊයේ පෙරේදා තව ගමනකට කතා කරා මට හරි සතුටක් දැනුණා අද මට ගොඩාක් දැනුණා ඒක අර මන් සලකුණු ටික මගේ ඒක මේක ඇත්තටම මේ මාර්ග තුල ඇත්තටම මේ අපි පෙන්නන මේ මේක අපිට මේක හිස්තරක් නැහැ මේක කොහොමවත් අපිට කවුරු හරි ඉඩසක් මේක පෙන්නන අපිට මේ දක්වා අහලා තියෙන හැම එකම අපි බලලා තියෙනවා මේක අපිට තැනක් අපිට අහු වෙලා නැහැ කොහෙවත්. මෙතන මට අඩුයි මෙතන අඩුයි මේක දන්නේ කියන තැනක් නැහැ. අපිටත් අර බුදුන් වහන්සේ මහා සිංහනාදයක් කරා වගේ කියන්න සිද්ධ වෙනවා. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රුහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කියන යෝ බන්තේ විදිත්වාන ඒ උබ අන්ත දෙක දැකලා උබ අන්ත දෙකක් නැති බව දැකලා මජ්ජේ මන්තා නලිප්පති මැදක් ඇමිනෙන්නේ නැති බව දැකලා තඹුහි මහා පුරුෂෝ අන්නේ මහා පුරුෂයා එයාට ඒ කියන්නේ ආත්ම කතාවක් නැහැ මේ මහා පුරුෂයෙක් නැහැ දෙන කිනා කරගන්නේ ඔබත් දිත්තර මැජේවත් තනලු තඹුහි මහා තේද තිම්බනි මැජේක ඒ මැදක් කොන් දෙකක් හම්බ වෙන්නේ නැති තැනයි මහා පුරුෂයෙක් ඉන්නේ කියලා පෙන්නනවා ඉතින් ඒ බුදුන් වහන්සේ කියන මේ මීට වැඩිය ඒ කියන්නේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයෙන් පිට නෑ කියනවා මහා පුරුෂය. ඒ කියන්නේ ලෝකයක් තියෙන තැනක ඉන්නේ අවිද්‍යා අන්ධකාරයේ කවුරු හිටියද? ලෝකයක් නැති බව පෙන්වන්නේ බුදුන් වහන්සේ විතරයි. මහණෙනි මේක සම්භූත වෙනවා කියන වචනේ යථාභූතය කියන වචනේ දාලා දෙයක් කියලා දෙයක් නැහැ. ධම්ම කියන වචනේ දාලා ධර්මය කියන එක පෙන්නවා. ධර්මතාවයක් තියෙනවා මහණෙනි. ඇති වෙන නැති වෙන ධර්මතාවය. අන්න ඒක පෙන්නවා පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියලා පෙන්නවා. ඒකේ එහෙම පවතින කිසිම දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. පටිසම්පාදේ දැක්කොත් ඒක පේනවා අවිද්‍යාව තියෙනකන් විතරයි සංකාර තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ ඔව්. ඔව්. දැන් එහෙමනම් හොඳ පැහැදිලි කිරීමකුත් දීර්ඝ කාලයක් තිස්සේ යනවා. ඒකලා ආයතත් එළියේ එතකොට එහෙමනම් මේ ඔව්. දැන් ඔබ මේ මේ අත්තටම ඔබතුමා මේ මේ දිට්ඨියට සම්මා දිට්ඨියට ඇත්තටම ඇවිල්ලා තියෙන බවක් අපිට පේනවා මේ මේක ඇසීම තුලනුත් පේනවා ඔබතුමාගේ ප්‍රතිචාරවලුත් පේනවා ඉතින් දිට්ඨිච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්න කාමසු නීය ගේදං නහි ජාතු ගබ්බසේම පුර ඔබතුමාට නැවත උප්පත්තියක් අපි අපි දුගතියක් නම් කොහොමද දකින්නේ යන්තම් හරි දැන ස්වභාවයක් තිබ්බොත් ඔය ආත්ම ස්වභාවය දැන ස්වභාවයක් තිබ්බොත් සුගතියක සුද්ධාවාසයක සකස් වෙයි. මෙහානම් අපි දෙයක් දකින්නේ ඒ පැත්තට යන්න නම් හැබැයි ඔබතුමා ප්‍රතිපදාව තුළ මනා සිහිනුවණෙන් කටයුතු කළ යුතු වෙනවා. ඔව් සායනා. තමන්ගේම ආත්ම ස්වභාවය ආත්ම ස්වභාවය බොරුවක් කියන එකම දැකලා ඒකෙන් මිදෙන්න. ඔව්. වෙන කතාවක් නෑ. ප්‍රතිපදාව ඔබතුමාට සකස් කරගන්න පුළුවන්. ඔව්. අපි පෙන්නවා බාහිර මිදෙන එක සෝතාපන්න පැත්ත, සකදාගාමී පැත්ත ඒ කියන්නේ කම්පන චංචන ස්වභාවයේ දැක දැක බලන එක ඒ වගේම සාගාමි භූමිය සිත මේ සිත කියලා දෙයක්ුත් නැහැ. නාමයේ රූපේ අන්ත දෙකෙන් මිදෙන තැන දෙයක් කියලා දෙයක් දකින් නැති තැන සබහාදාම බවට පත් ඒකයි මෙලවත් මිදලා එලවත් මිදලා සම වාසය කරනවා කියන්නේ. මට හරි ස්වභාව දාම කියන එක දැන් හරියට මේක දැනෙනවා ඒක තාම මොකද්ද කියලා හිතේ මේකක් නැහැ. සබහාදාම කියලා මේකුත් නැහැ. ඒකත්වත් නැහැ. ඒකත් නැහැ. ඒ කියන්නේ මෙතන දේවතාව කියලා අපිට වෙන වචනයක් කියන්න නැති ඒක බුද්ධ ස්වභාවය. අත්තර මේක බුද්ධ ස්වභාවය. අත්තර මේ තේරුවන් සරණන්නේ අපි හිතන්නේ තේරුවන් සරණ පැහැදිලිවම අපි තමයි ඒ කියන්නේ අපේ අපේ දේශනාවල තමයි අපි දැක්කේ අපි කිසිම දේශනාවක එහෙම දැක්කේ නැහැ. මෙච්චර තේරුවන් පැහැදිලි කරනවා. මේ බුද්ධ ස්වභාවය පෙන්නලා නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං කියලා මෙතන පිරිසිදුර පෙන්නපු තැනක් මේ අවධිය තුල ඒක ප්‍රත්‍යක්ෂව දැකලා දැනිලා කියප එක. ඒක නත්තිමේ සරණාන ධම්මෝමේ සරණවරන් කියන මේ ධර්මතාවය මේ ඇති වෙන නැති වෙන ධර්මතාවය දැකලා මේ ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි කියලා දැකලා ඒක තුලයි දුකින් මිදෙන්නේ. අතර සිතුවිලි නිසානේ දුක් විඳින්නේ. ඒ සිතුවේ මේක ධර්මතාවය දැක්කොත් මේකෙන් මිදෙන්නේ. දුකෙන් මිදෙන්නේ. ඒක ඇත්තට මෙයා බුදුන් දැක්කොත් මේක වෙන්නේ බුදුන් කියන්නේ සිතුවේ මිදුණු සත්‍යයට අවදි වෙනවා කියන එක. <laughs> එතකොට සංඝ කියන්නේ මේ එනේන අරමුණනේ අපි මේකේ මේ මේ හැමතිස්සම මිදෙන්නේ දැක දැක. ඒකනේ සංඝ කියන්නේ නැත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණ මේ එකටම තෙරුවන් නැර වෙන දෙයක් මේ අපිට නැහැ මේ මාවතේ. මේ සියල්ලෙන් තියෙන අපි අත්තර හැමතිස්සම අපි මේ එක එක ඒවා කියනවා වෙන වෙන වචන කියනවා. අපි නම් ඒවා අපි හිතන්නේ මේ අච්චරම තියෙන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ඉතින් අත්තටම මෙතන මෛත්‍රී බුදුන් දකින්නේ මේ මොහොතේම. මෙතන තියෙන අතර අපිට අපිට අපිට මේ පොත්පත් මේ ගැන අපිට කිසි අදහසක් මුකුත් කියන්නේ නැහැ. අපි දකින දර්ශනේ අපි දකින ඒ සම්මා අපි දකින දෙයක් තියෙනවා. ඒ දර්ශනේ අපි පැහැදිලි කරනවා පමණයි. ඒක ගන්න නොගන්න එක කාටවත් අපිට කියන්න මොකද අපිට කියන්නේ Tamanට ප්‍රත්‍යක්ෂ නම් විතරයි බුදුන් වහන්සේ කිව්වා වගේ මම මොකුත් කලබල වෙන්න ඕනේ නැහැ කවුරුවත්. ආහාර ප්‍රත්‍යක්ෂයෙන් ගන්නේ නැත්නම් කයින් කළා දාන්නේ. එතකොට අපේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒතකොට ප්‍රත්‍යක්ෂකට වෙලා ඔය අපේ එකක් අදහසක් දරාගෙන ඔය ආරණයකට වෙලා කලාව වෙනද විදිහටම කටයුතු කරනවා. ඒක කාටවත් බලන්නේ නැහැ. අදටත් එහෙමයි. අදටත් අපි ඉන්නේ තනියෙන් තමයි. මේ අපි ගන්න කවුරුවත් එහෙම අපි අපි ගෙන්න ගන්නෙත් නැහැ. අපි එන්න කියන්නෙත් නැහැ. පාරක් කියන්නෙත් නැහැ. අතරම නාම රූපයක් පෙන්වන්නෙත් නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. දැන් අපි සාමාන්‍ය අනිත් අය වගේම සාමාන්‍ය විදිහට කොහේ හිටියත් කිසි කෙනෙක් අඳුරන්නේ නැහැ. ඒ කොච්චර ලොකු කෙනෙක් ඒ ලොකුයි කියලා හිතාගෙන කෙනෙක් ගාව අපි සමාජලාට මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නේ. මුකුත් දන්නේ මොකද ඒ අය අපිව දන්නවා එහෙම දන්නෙත් නැහැ. අපි පෙන්වන්න යන්නෙත් නැහැ. අපි මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. ඉතින් ඒකේ කාටවත් පළ කාටවත් ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. අපි අවබෝධයේ අපේ අවබෝධයේ අපි තවත් හොඳට දියුණු වෙනවා ඒකේ.